ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීතයේ චමත්කාරය సౌందర్యයේ රසඥතාව අපි සොයමු විමසමු ස්වභාවිත ගීතයක අරුත ඒ සමග කවියක සංකල්පනයක අර්ථය ඉරිදා සංග්‍රහයයි මේ ඇරඹෙන්නේ සංවේදීතාව සංවේදී භාවය යනු තමා අවට ඇත්තා වූ සෑම දෙයකටම එනම් පැලෑටිවලට සත්වයන්ට ගස්වලට අහසට ගංගාවේ ජලයට අහසේ පියාසර කරන කුරුල්ලන්ට මිනිසයන්ගේ චිත්ත ස්වභාවයට හා තමා පසු කර යන ආගන්තුකයාට සංවේදී වීමයි මේ සංවේදී භාවය සිතා ඇති නොකල ආත්මාර්ථයෙන් තොර ප්‍රතිචාරයක ගුණයක් ඇති කරයි. සැබෑ සදාචාරය යනු එයයි. එසේම ශිෂ්‍යයා සංවේදී වූ විට සිය හැසිරීම් වලදී හේ විවෘත වේ. සංගවන සුළු නොවේ. ජේ ක්‍රිෂ්ණමූර්ති නම් වූ මහා දාර්ශනිකයා විසින් මේ සංවේදී භාවය නමින් පළ කළ අදහස සත් ජනතයි මාසික සංග්‍රාවේ පළකොට තිබුණා. කුකුල්පනේ සුදස්සි හාමුදුරුවෝ මේ සංග්‍රාවට උපදෙස් දී තිබෙනවා. අරුණ තලගලයි එම සංග්‍රාව සංස්කරණය කර තිබෙන්නේ. ඒ අදහස වටිනා අදහසක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මය මුළු ලෝකයටම ප්‍රඥාව සැපයුවා. මහා කාරුණික මහා ප්‍රඥාවන්ත බුදු පියාණන් වහන්සේට කුල ගෝත්‍ර ආගම් භාෂා පළාත් ભેද පැවතුනේ නැහැ මහාචාර්ය සනත් නන්දසිරි ආචාර්ය අජන්තා රණසිංහ විසින් ලියන ලද ගීතයකට ආචාර්ය අමරදේවයන් සමග ගැයූ ගීතයක් ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තා. Thank you. සග්ගානන්දන මහා කාරුණික සිරසා වන්දන සීල ගුණෝපිත අනුපමේය වූ එවන් නාමයට নমස්කාර වේවා নমස්කාර කේතු මාලාවෝ මොහඳුර සිඳ බිඳ තිමිර පතල බිඳ භවග්‍රයේ විහිදෙම යාමේ සෞනේ දෙවාරත් මහා ඥානයට নমস্কার වේවා নমস্কার වේවා ජගදානන්දන මහා කාරුණික සිරසවන්දන සීල ගුණෝපිත අනුපමේය එවන් නාමයට নমස්කාර වේවා নমස්කාර සදා සරණ බඳු දයා සමුදාවෝ කලා බසින් සඳ විවා අග්නි කඳ පුදා ප්‍රණාමය පාමණ්ඩලේ පාරමි පූරිත විපුල ඊරයක নমස්කාර වේ නමස්කාර වේවා ජගදානන්දන මහා කාරුණික තිරසවන්දන සීල ගුණෝපිත අනුපමේය වූ එවන් නාමයට නමස්කාර වේවා නමස්කාර නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර ඔබේ දරුවාගේ ඉරනම ඔබේ දරුවන්ගේ পায়ට පෑගෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂ බව ඔබේ දරුවන්ට වටහා දෙන්න ජීවිතවලින් මහා පොළොව සරුසාර වී ඇති බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. මහා පොළොව අපේ මෑණියන් බව අපි අපේ දරුවන්ට කියා දුන් පරිදිම ඔබ ඔබේ දරුවන්ට වටහා දෙන්න. මහා පොළොවට අත්වන්නේ කුමන ඉරණමක්ද? ඇගේ දරුවන්ටත් ඒ ඉරණමම අත්වේ. මිනිසා පොළොවට කෙල ගැසුවහොත් එය තමාටම කෙල ගසා ගැනීමක් බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. සියටල් රතු ඉන්දියානු නායකයාගේ අදහසක් මෙසේ උද්ධරණය කළේ ඉරිදා සංග්‍රහයට. රුක්මනී දේවිය විසින් දෛව යෝගය නම් වූ චිත්‍රපටයට ගැයූ ගීතයක් මේ. සජාද් හුසේන් සංගීතවේදියා ඔහු පැමිණුණේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ සිට පැමිණි ඔහු කළ නිර්මාණයක් දෛව යෝගයේ සංගීතය. රුක්මනී දේවී එම සංගීතයට අනුව ගැයූ ගීතය මෙයයි. පරවල පෙන්වුදී ගල් පරවල පෙන්වුදී මලක් යනු සැබවින්ම දරුවෙකි. ශාක අවයවයක් නොවේ. මහා පොළොවේ సౌందර්යය ගීතවත් කළ චිත්‍රයයි. රත්නශ්‍රී විජේසිංහ එසේ ලියනවා. මේ කවියාගේ ගීපද රචකයාගේ ලේඛකයාගේ අදහස් ලෝකය පුරා මිනිසත්කම වපුරන්නට හේතු වෙනවා. විශාරද මාලනී බුලත් සිංහල ගුවන් විදුලියට ගැයූ ගීතයක් අප තෝරගත්තා. අමරබන්දු රූපසිංහ ඔහුත් ගුවන් විදුලියේම කෙනෙක්. මේ අය අපාතර නැහැ. ඔවුන් අපට සිහිපත් වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කළ මේ ගීතය දරුවන්ගේ දරුවන් රැකබලා ගන්නා අත්තම්මා කෙනෙකුගේ කතාවක්. අපි ඊට සවන් දෙමු. වන්සල් එනවා අලුත් එළියක ලකුණු මතුවේ එදෙස තරු රැස අනුව යන්නම් මගේ අදහස් මැරෙන්නේ නැහැ ඔබට එය අඩු නැතුව දෙන්නම් උදෑසන මල් වී පිපෙන්නම් රැට හඳ එළියකින් එන්නම් ඔබේ සුවඳත් මගේ සුවඳත් එකට කැටි කළ සුවඳ වෙන්නම් විමලරත්න කුමාරගම කවියාගේ කවියක් ඒ ඒ කවිය තුල තියෙන ගැඹුරු අර්ථය මේ මහා පොළොවට ශ්‍රී ලංකා ධර්මී තලයටම පොදු ජීව ගුණයක් ප්‍රඥාවක් දල්වනවා අපේ රටේ භූමිය පිළිබඳව මේ භූමිය සූරා කෑම පිළිබඳව රත්නශ්‍රී විජේසිංහ කවියා ගීපද රචකයා එදවස විශාරද ගුණදාස කපුගේට ලියූ ගීතය මෙයයි අපි මේ ගීතය ඉරිදා සංග්‍රහයෙන් රස විඳිමු. Thank you. සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක යුද්ධෙට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කවි වටකලේ මනරම් මාලිගාව යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් බිම වෙති පන ගසයි මිනි මල් පිපුණු සීතල නින්න භූමියේ අටකටු අතරියන් කඩ අහිමිව විලාපය නඩයි විලාපය නඩයි රක්ෂණක දැවතුන චන්ද සූරයා ඉපතුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක යුක්තකට ඇවිත් කුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කවි වටකලේ මනරම් මාලිගාවක සරසා ඉල්ලන ජාතියේ නිදානය රන්රුවන් කරනු කොයි වැකන්ද කඩ හිම්කටු කම්බියෙන් බෙදා මේලන බිමේ හිසගසා තමනා කඩුව බිම දමල් කඩුව බිම දමල් බිම්බරක් සෙනසදව සුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක යුද්ධකට ඇවිත් කුකුසෙන් සත් මුහුදු මතින් ගුවමින් කම්බිවට කලේ මනරම් මාලිගාව දුරු මාලිගාව නවමු මල පිපෙයි ගස තුටින් ඉපිලේ ගසත් නොදැනම ඒ ඇසිල්ලේම පෙරදින පිපි මල දෙනෙත් පියා මිලින වේ වෛද්‍ය ලලිත් විජේසිංහගේ නෙත කියන කවි පොතේ එන කෙටි කවියක් ඒ සූර්යා ලෝකය අන්ධකාරය විනිවිද ගලා එද්දි හිතට දැනෙන සුවය කිබඳුද හඳපාන චිත්‍රපටයට හර්බර්ට් එම් සෙනවිරත්න කවියා විසින් ලියන ලද ගීතයක් මේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණී සේනාරත්න විසින් මේ ගීතය ගායනා කළා. සංගීතවත් කළේ මේ චිත්‍රපටයේ එන ගීත සහ පසුබිම් දර්ශන සිසිර සේනාරත්න සංගීතවේදියා විසින්මයි. මේ ජනප්‍රිය ගීතයක් අපි අසා බලමු එම ගීතය. Thank you. ගෙනාවේ ලෝම සුවඳින් පිරේ වාසනාවේ කවුද මතමි සුවය දුන්නේ කවුද මතමි සුවය දුන්නේ හැංගි හැංගි පෙනේ රූප ඡායා ඒක අනසී සිඳී යන්නා කඳුළු ගංගා සිඳී යන්නා කවුදනි හති රූප ඡායා පැත අහසේ නැගී සිඳු පායා ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබල පෙරොන්